වහන්සේලාත් පරම පූජනීය දඹදිව වන්දනීය සංචාරය ඔබට පුදන්නේ අමෘතානකෝරෝ සිත්සෝනින් පාවානුවර බුද්ධ චරිතය හා විශේෂින් කිහිප තැනක සම්බන්ධ ස්ථානයකි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සැලවූ කලෙහි වජ්ජි රට ලිච්ඡවි රජදරුවන්ද කපිලවස්තුවේහි ශාක්‍යයන්ද රාමග්‍රාමයේ කූලිය වංශික පිරිස්ද පාවානුවර මල්ල රජදරුවන්ද රජගහනුවර අජාසත් රජතුමාද මහා සෙනඟ පිරිවරා පාවානුවරට පැමිණියහ. සර්වඥ ධාතු බෙදාදීම සඳහා සෑම දිනාගේම ගෞරවය දිනා සිටි ද්‍රෝණනම් බ්‍රාහ්මණයාට මෙදිහත් වීමට සිදුවිය. එතුමා සර්වඥ ධාතු කොටස් අටකට බෙදා රාජකීය දූත පිරිස් 8 වෙත ලබා දුන්නේය. බුදු පහස උදෑසන ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අප හැක් වෙන්නයි ඔබට ආරාධනා. ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශිකානන් වහන්සේ පිළියන්දල වැවැල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙනේ වැඩබලන පරිවේනාධිපති රාජකීය පඬිත පූජනීය රත්නදිනියේ වජිරසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් යුක්ත දේවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු.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 ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊ타ම අගේ කොට දේශනා කළ උසස් කොට උතුම් කොට දේශනා කළ ශාසනයේ ඉගැන්වෙන මහ පින්කමක් සිදු කර ගැනීමටයි මේ සූදානම මෙම මැදිරියේ සිට සහ තම තමන්ගේ නිවෙස්වල සිට ධර්ම ශ්‍රවණය කිරීමටයි කවුරුත් සූදානම්ව සිටින්නේ. වස්සාන සමය ගෙවීමෙන් අනතුරුව එළඹී මේ තුන් චීවර මාසයේ තුල වටිනා මහ පිංකමක් සිදු කර ගන්නවා කියලා අදහස ඇති කරගත යුතුයි. සද්ධම්මෝ පරම දුර්ලභං. බණපදයක් අසන්නට ලැබීම ඊතා දුර්ලභ කාරණයක් බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නිබඳු පින්කම්හි තිබෙන වටිනාකම වැදගත්කම පිළිබඳව මෙබඳු පින්කමකින් ලැබෙන ආනිසංස ධර්මයන් පිළිබඳව අමුතුවෙන් මේ පින්වතුන්ට නැවත නැවත සිහිපත් කළ යුතු වන්නේ නැහැ. නිතර ධර්ම ශ්‍රවණය කරන දහම් පුස්තක කියවන ශ්‍රද්ධාවන්ත පින්වතුනි ධර්ම ශ්‍රවණයට එකතු වෙලා සිටින්නේ බොහෝ කුසලයන්ටත් අකුසලයන්ටත් මූලික වෙන සිත කය වචන ආදී ద్వාරත්‍රයෝ වඩ වඩාත් සංවර භාවයට පත් කරගන්නට උත්සාහවන්ත වෙමින් ධර්ම ශ්‍රවණේ සඳහා සූදානම් වෙන්න ශ්‍රද්ධාවන්ත පින්තුනි අද මේ වටිනා ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පරිබ්බාජක වර්ගයේ අන්තර්ගත මහා සකුළුදායේ සූත්‍ර දේශනාවයි තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුද්ධ ගුණයන් පිළිබඳව අන්‍යාගමික අය ගුණ වර්ණනා කරපු ආකාරයේ පිළිබඳව මේ සකලුදායි සූත්‍ර දේශනාවෙන් මනවින් පැහැදිලි වෙනවා. ඒ වටිනා දහම් කාරණාවන් මොනවද කියලා අපි විමසා බලමු. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපනම් වූ වේලුවන මහා විහාරයේ වැඩ වාසය කරන කාලයේදී දිනක් උන්වහන්සේ අලුයමින් පින්ඩපාතේ වැඩමවන්නට සූදානම් වුණා. එදින වෙනදාටත් වඩා වේලා සෙනනුයි පින්ඩ පාතේ වැඩම කළේ. අතර මගදී මුණ ගැහුණා මෝරණි වාපනම් වූ පරිබ්‍රාජක ආරාමය. එහිදී තථාගත බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මා අද වෙනදාටත් වඩා වේලාසනයි පින්ඩපාතේ වැඩම කළේ. ඒ අමතර කාලයෙන් කාට හරි ප්‍රයෝජනයක් ලබා දිය යුතුයි. ඒ නිසා මේ පරිබ්‍රාජක ආරාමයට ගිහිල්ලා ඒ අයට ඇති ප්‍රශ්න ගැටළු විසඳා දිය යුතුයි කියන අදහසින් උන්වහන්සේ ආරාමයට ඇතුළු වුණා. ඇතුළු වෙනකොට මහා ഘോഷාවක් ඇහෙනවා. පින්තුනි ඒ ආරාමේ වාසය කරන අන්නහර වරදර සකුළුදායි ආදී පරිබ්‍රාජකවරු එකතු වෙලා විවිධ විහිළු තහළු කරමින් ඒ අය සතුටු සාමීචී යෙදිමින් උදෑසන කාලයේ ගත කරමින් සිටියා. ඒ මහා ഘോഷාවයි බුදුරජාණන් වහන්සේට ඇහුනේ. පින්තුනි දඹදිව බොහෝ ශාස්ත්‍රූන් වහන්සේලා පහළ වෙලා හිටියා. සත්ශාස්ත්‍රවරු ඒ අතර ප්‍රධානයි. පරිබ්‍රාජකවරු බ්‍රාහ්මණවරු ආජීවක ජටිල පිරිස මේ විදිහට විවිධ ශාස්ත්‍රෝන් වහන්සේලා විවිධ සමේ සමයාන්තර දර්ශන ඉදිරිපත් කරපු ශාස්ත්‍රවරු පහළ වෙලා හිටියා. පින්වතුනි ඒ සෑම ස්ථානයකටම තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ මේ බුද්ධ ශ්‍රාවකයන් ගාවට පමණක් නොවේ වැඩම කළේ. මේ තුන් ලෝකයේම සියලු දෙව් මිනිසුන් කලා උන්වහන්සේ වැඩම කළා. එමදු ශාස්ත්‍රෝන් වහන්සේ නමකුයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආරාමයට ඇතුළු වෙනවා දැකපු සකලුදායි පරිද්දාජකයා අනිත් අයට සංඥාවක් කළා. පරිද්දාජකවරුනි අර තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ නිබඳු ගෝසාවන් වලට කැමති කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ නිහඬ බවට කැමති කෙනෙක්. නිහඬ බවේ ගුණ කියන කෙනෙක්. නිශ්ශබ්ද භාවයේ අගය කරන කෙනෙක්. වටිනා වැදගත් කාරණාවන් නිතරම සාකච්ඡා කළ යුතු බව කියන කෙනෙක් විවේක අවස්ථාවලදී දහම් කාරණාවල වලින් යුතු වෙන්න ඕනේ කියන කාරණාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ නිතර සිහිපත් කළා වගේම අනුමෝදන් කළා. ඒ නිසා උන්වහන්සේට ගෞරවයක් ඇටියට ඔබලා නිහඬ වෙන්න. ඒ නිහඬතාවයේ මැද්දේ තථාගත බුදුරජාණන් වහන්සේ සකුදාය විසින් පැනවූ ආසනී වැඩ හිටියා. ඒ සකුළුදායේ පරිබ්‍රාජකයාත් මිටි ආසනයක් අරගෙන ඉඳගත්තා. පින්වතුනි පරිබ්‍රාජක අන්‍යාගමික පිරිසක් වුණත් තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ මනා වැටහීමක් තිබුණා. උන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? උන්වහන්සේ කවරක් පිළිබඳ ගුණ කියන කෙනෙක්ද? කවරකට ගර්හා කරන කෙනෙක්ද කියන අවබෝධයෙන් යුක්ත වුණා. අන්‍යාගමික වුණත් බුදුරජාණන් වහන්සේ අපිට වඩා උසස්ය කියන අදහසින් යුක්ත වුණා. ඒ නිසයි මිටි ආසනයක ඉඳ ගත්තේ. එවේලේ තථාගත බුදුරජාණන් වහන්සේ විමසනවා සකලදායේ මා එන්නත පෙර ආතෝ කවර කතාවකින් යුක්ත වුණාද නොබලා බුදුරජාණන් වහන්සේ අපි ඊතරම් වැදගත් කතාවකින් නොවේ යුක්ත වුණේ දඹදිවේදී දා සිද්ධ වුණ කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කළා අපේ විහිළු තහලු කළා. සිනහ පහළ වේතු කතාවන් සිද්ධ කළා. ඒ නිසා ඒබඳු කතාවෙන් ප්‍රයෝජනයක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ අපි ඔබ වහන්සේ වඩිනකම් බලාගෙන හිටියේ. සාකච්ඡා කළ යුතු දැනගත යුතු කාරණාවන් කිහිපයක්ම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පසුදා අපේ සියලෝම සමන බ්‍රාහ්මණයෝ එකම ශාලාවකට එකතු වුණා. සමන බ්‍රාහ්මණානං කුතුහල ශාලායන් sannisinnaanං sannipaatitaanං අයමන්තරා කතා උදපාදී. සියලෝ සමන බ්‍රාහ්මණයෝ කුතුහල ශාලාවකට එකතු වුණ වෙලාවේදී මෙබඳු කතාවක් පහළ වුණා. සංගේ චේව ගණීච ගණාචරියෝ ඥාතෝ යසස්සී තිත්ත කරෝ සාදු සම්මතෝ බුදුරජාණන් වහන්සේ මේ අංග මගද දෙරට වාසීන් භාග්‍ය සම්පන්න වාසනාවන්ත පිරිසක් ඒ අය කොයිනි කවර කරුණක් නිසාද වාසනාවන්ත පිරිසක් වන්නේ මේ දඹදිව වාසීන්ට අනුශාසනා කළ හැකි ශාස්ත්‍රෝන්‍යයි සම්මත වෙච්ච බොහෝ ශ්‍රාවක පිරිසක් වාසය කරන බොහෝ පිරිසකට ශාස්ත්‍රූවන දේව මිනිසුන් පුදන විවිධ ශාස්ත්‍රූන් වහන්සේලා පහළ වෙලා සිටිනවා. එනිසායි අංග මගද දෙරට වාසින් භාග්‍ය සම්පන්න පිරිසක්සේ සඳහන් කරන්නේ. මේ දෙරට වාසීන්ට අනුශාසනාවෙන් ධර්මයෙන් අඩුවක් නැහැ. නිතර අනුශාසනා ලැබෙනවා. එහිදී අපි සාකච්ඡා කළා මෙහි වාසය කරන ශාස්ත්‍රෝන් අතරින් කවරෙක්ද වඩා උසස් වෙන්නේ කියලා. කෙනෙක් සිහිපත් කළා නිගණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රෝන් වහන්සේ උසස් කෙනෙක් කියලා. සමහරක් කෙනෙක් ඒට විරුද්ධ වුණා. නිගණ්ඨ ශාස්ත්‍රෝන් වහන්සේ උසස් කෙනෙක් වෙන්නේ කොහොමද? උන්වහන්සේ දේශනා කරන ධර්මීය ශ්‍රාවකයෝ පිළිගන්නට කැමති නෑ. සමහරක් ශ්‍රාවකයෝ උන්වහන්සේ අත්හැරලා යනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේට නිନ୍ଦා අපහාස සිද්ධ කරනවා. ප්‍රතික්ෂේප වුණා. තව කෙනෙක් සඳහන් කළා පකුද කච්ච ආයන ශාස්ත්‍රෝන් උසස් කෙනෙක් කියලා. සමහරක් කෙනෙක් විරුද්ධ වුණා. ඒ ශාස්ත්‍රෝන් ගාවට එන සමහරක් ශ්‍රාවකයෝ ඒ ධර්මයේ පිළිගන්නේ නැහැ. යමෙක් ගැටලුවක් ප්‍රශ්නයක් අරගෙන ආවම ශ්‍රාවකයෝ සඳහන් කරන එතන ඉන්න අය ඕක ශාස්ත්‍රෝන් දන්නේ නැහැ මමයි දන්නේ. ශාස්ත්‍රෝන්ගෙන් අහන්න එපා මගෙන් අහන්න කියලා කියනවා. ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම අජිත කේශගම්බලී ශාස්ත්‍රෝන් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා සඳහන් කළා. තව කෙනෙක් විරුද්ධ වුණා. ඒ ශාස්ත්‍රෝන් මිත්‍යා දෘෂ්ටික අදහස් ඉදිරිපත් කරන්නේ වැරදි දේවල් සඳහන් කරන්නේ කියලා ප්‍රතික්ෂේප කළා. මේ විදිහට සඳහන් කරන අතරේ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා සමහරෙක් සඳහන් කළා. බොහෝ දෙනා ඒ පිළිගත්තා. කිසිම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වැරද්දක් කියන්න සමත්ුනේ නෑ. ඒ එසේ නොවේ කියලා සඳහන් කරන්න පුළුවන් කමක් උනේ නෑ. සංගීතේව උන්වහන්සේ බොහෝ පිරිසක් සිටිනවා. ඝනාචරියෝ බොහෝ පිරිසකට ශාස්ත්‍රු වෙනවා. ඥාතෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැමදෙනාම හඳුනනවා. යසස්සී බුදුරජාණන් වහන්සේගේ කීර්තිය හැමතැනම පැතිරී තිබුණා. තිත්තකරෝ සාදු සම්මතෝ ශාස්ත්‍රෝ කෙනෙක් යයි සම්මත කරගෙන තිබුණා. ගරුකතෝ මානිතෝ පූජිතෝ දේවනිසුන් උන්වහන්සේ පිදුවා ගරුකලා වන්දනමානන සත්කාර කළා. එනිසා සියලු ශාස්ත්‍රෝන් අතරින් ඔබ වහන්සේම ශ්‍රේෂ්ඨයි කියලා හැම දිනම සම්මත කරගත්තා. සියලු ශාස්ත්‍රෝන් අතරින් තථාගත බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේම ශ්‍රේෂ්ඨයි කියන අදහස ඉදිරිපත් වුණා. පින්වතුනි තව දුරටත් පැහැදිලි කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ගාවට එන ශ්‍රාවකයෝ කිවිසුම් හඩක්වත් නිකුත් කරන්නේ නැහැ. ඒ අය මනවින් ධර්ම ශ්‍රවණේ කරනවා ධර්ම ශ්‍රවණේ කීම ප්‍රාර්ථනා කරගෙන පැමිණි පිරිසක් සමහරක් විට කීසුන් හඬක් අපහසුයෙන් හෝ නිකුත් වුනොත් එහෙම අනික් කෙනා එයාට ධන මඩලින් ඇනලා නිහඬ වෙන්න කියලා සඳහන් කරනවා ශාස්ත්‍රෝන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණී කරන්නේ අනිත් අයට බාධාවක් වෙන්න එපා කියලා සඳහන් කරනවා. කේසොන් හඬක්වත් නිකුත් කරන්නේ නැතුව ඒ අය මනවින් ධර්ම ශ්‍රවණේ කරනවා. මටමයි ධර්මයේ දේශනා කරන්නේ මාමයි අරමුණු කරගෙන ඉන්නේ කියලා අවබෝධය ඇති කරගන්නවා. ධර්මයේ කෙලවර ධර්මාබෝධය ළඟා කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ශාසනයෙන් බැහැර වුණත් Taman තමයි ගර්හා කරගන්නේ. පින්වත්නි මේ ශාසනයේ අන්‍යාගමිකයෝ දැකපු වටිනා කාරණයක් මේක. මේ ශාසනයේ උපවැදීවිනි අය ශාසනයේ අත්හරින අය කවදාවත් ශාස්ත්‍රූන්ට ගර්හා කරන්නේ නැහැ. ශාස්ත්‍රෝන්ගේ අගුණ කියන්නේ නැහැ. ඒ අය Taman තමයි ගරහා කරගන්නේ Taman තමයි බැනවදින්නේ. මමමයි පෞකාරයෙක් උනේ. මටමයි මේ ශාසනේ ඉඳ බැරි උනේ පින්බදි උනේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන්න මට පින්මදි වුණා කියලා Tamanටම ගරහා කරගන්නවා. එහෙම කල්පනා කරලා පංච සීලය අෂ්ටාංග සීලයේ දස සීලයේ ආරක්ෂා කරමින් උපවැදී වෙන අයත් සත්පුරුෂ ජීවිත ගත කරනවා කියලා සිහිපත් කළා. පින්වතුනි මේ සියල්ල අසාගෙන හිටපු තථාගත බුදුරජාණන් වහන්සේ විමසනවා සකලදායේ මට බොහෝ දෙනා සත්කාර කරන්න ගරු කරන්න හේතු වෙන කාරණාවන් ඔබ කොහොමද දකින්නේ කියලා ඒ වේලේ සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ මා ඔබ වහන්සේගේ වටිනා ගුණාංග පහක් දකිනවා ඒ වටිනා ගුණ පහ නිසා තමයි ඔබ වහන්සේට දෙව් මිනිසුන් සත්කාර කරන්නේ පුදන්නේ සැලකිලි සිද්ධ කරන්නේ ඔබ වහන්සේ මානිත පූජිත කෙනෙක් බවට පත් වෙන්නේ පළවෙනි කාරණය සිහිපත් කළා ඔබ වහන්සේ අල්පාහාරයෙන් යුක්ත වීම නිසායි දෙව් මිනිසුන් පුදන්නේ කියලා සිහිපත් කළා පාත්‍රේ බොහෝ පිරණකම් ආහාර වහන්සේ පිළිගන්නේ නැහැ බොහෝම අඩුවෙන් දානේ පිළිගන්නේ. බොහෝ දෙනා ඔබ වහන්සේට දානේ පිළිගන්වන්නට බලාගෙන හිටියත් පාත්‍රේ පිරීලා ඉතිරලා යනකම් කෙසේවත් දානේ පිළිගන්නේ නැහැ. අල්පාහාරයෙන් යුක්ත වෙනවා. සමහරක් දිනවල ඔබ වහන්සේ එක වේලකින් සෑහෙනවා. ඒ බඳු ගුණ නිසායි ඔබ වහන්සේට දේව මිනිසුන් පුදන්නේ. දෙවෙනි කාරණේ තමයි ඔබ වහන්සේ සිවුරු පිරිකර ලද පමණින් පිළිගන්න කෙනෙක්. බොහෝ සිවුරු පිරිකර බලාපොරොත්තු වෙන්නේ නැහැ. තුන් සිවුරින් පමණක් ඔබ වහන්සේ සෑහෙනවා. සියුරු පිරිකර අඩුවෙන් ලැබීම පිළිබඳ පරිහරණය කිරීම පිළිබඳ බොහන්සේ ගුණ කියනවා. ඒ නිසායි බොහන්සේට පුදන්නේ බොහෝ දෙනා. ඔබ වහන්සේ පින්ඩපාතේ ලබපමණින් පිළිගන්නවා. අල්පහාරේ පින්තුනි වෙනයි. පින්ඩපාතේ ලබපමණින් පිළිගැනීමත් වෙනත් කාරණයක්. පින්තුනි සෙවණි කාරණේ සකුළුදායේ සඳහන් කරන බුදුරජාණන් වහන්සේ වහන්සේ සේනාසන ඇතිසැටියෙන් පිළිගන්න කෙනෙක්. බොහෝ සුවපහසු ආරාම සොයාගෙන යන්නේ නැහැ. ගහක් මුලද පර්වතයක් සමීපයේද දස් දිනයක් තුලද මේ සෑම ස්ථානයක වහන්සේට එකහා සමානයි. සේනාසන ඇතිසටින් පිළිගැනීම පිළිබඳ වහන්සේ ಗುಣ කියනවා. ඒ නිසා තමයි බොහෝ දෙනා සත්කාර කරන්නේ. ගරු කරන්නේ. ඔබ වහන්සේ විවේකී වාසය කරන කෙනෙක්. විවේකී වාසය කිරීම පිළිබඳ ಗುಣ කියන කෙනෙක්. එනිසායි වහන්සේට පුදන්නේ සත්කාර කරන්නේ දෙව මිනිසුන් සම්මානිත කෙනෙක් වෙන්නේ. බලන්න පින්නතුනි අන්‍යාගමික පරිබ්‍රාජකවරු බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැකපු ස්වභාවය උන්වහන්සේගේ ගුණ දැක්ක හැටි මේ ගුණ වර්ණනා කරන ස්වභාවය අන්‍යාගමිකය වුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. උන්වහන්සේගේ ගුණ පිළිබඳ වැටහීමක් තිබුණා. පින්වතුනි මේ සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් බාහිරව දකින්න ලැබුණු දේවල්. බුදුරජාණන් වහන්සේ මීට වඩා මහා ගුණයන්ගෙන් සමන්විත කෙනෙක්. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට සමකරන්න බැරි කෙනෙක්. සියල්ල අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සකුළුදායි මෙවැනි කාරණාවන් නිසා නම් මට දෙව් මිනිසුන් පුදන්න අවශ්‍ය කරන්නේ නැහැ. සත්කාර ගරු කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මා මෙවැනි ගුණ නිසා පිදීම් ලබන්න සුදුසු කෙනෙක් වෙන්නේ නැහැ. සමහරක් මගේ ශ්‍රාවකයෝ මට වඩා ගුණවලින් යුක්ත වෙනවා. මේවා නිසා නම් සමහරක් මගේ ශ්‍රාවකයෝ අල්ප ආහාරයේ කොයිතරම් යුක්ත වෙනවාද කියනවා නම් දින ගණනාවකින් වළඳන්නේ නැති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මගේ ශ්‍රාවකයෝ ඉන්නවා. මම දිනකට වතාවක් හෝ වළඳනවා අල්ප අල්පාහාර වුණත්. ඒ නිසා මට වඩා මගේ ශ්‍රාවකයෝ ඒ ගුණයෙන් උසස් වෙනවා. සේවර පිරිකර පිළිබඳ බැලුවත් එහෙමයි සමහරක් අවස්ථාවදී මට වටිනා සලුවෙන් කරපු වස්ත්‍ර ලැබෙනවා. කසේ සලුවෙන් කරපු වස්ත්‍ර ලැබෙනවා. වටිනා චීවර ලැබෙනවා. සිටුවරු රජවරු ගෘහපතිවරු මට වටිනා වස්ත්‍ර පූජා කරනවා. නමුත් මගේ ශ්‍රාවකයෝ පාංශකූල වස්ත්‍රයෙන්ම ජීවිත කාලයම ගත කරනවා. පින්තුනි මృత ශරීර ඔතාගෙන ගිහිල්ලා සොහොනේ දැම්මහම ඒ අපවිත්‍ර සලුව ඇරගෙන උණු වතුරෙන් තම්බලා මේ විදිහට පවිත්‍ර කරගෙන පරිහරණය කරන භික්ෂුන් වහන්සේලා සිටිනවා. ඒ නිසා පරිබ්‍රාජකයේ මට වඩා මගේ ශ්‍රාවකයෝ ඒ ගුණයනුත් උසස්. පින්ඩපාතේ ලද පමණින් පිළිගැනීම බැලුවත් එහෙමයි. සමහරක් දවස්වලදී මා පාත්‍රයේ ගැටි ඉක්මවලා පිළිගන්නවා. මගේ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. ඒ අය දෙලිගෙඩියක් තරම් එක හැන්දක ප්‍රමාණයේ වළඳන ස්වාමින් වහන්සේලා සිටිනවා. සේනාසන පිළිබඳ බැලුවත් එහෙමයි. මා ජේතවනාරාමීත්වයට ඉන්නවා. වේලවනාරාමේ, පූර්වාරාමේ, ඤග්‍රෝදාරාමේ මෙබඳු සුවපහසු ආරාමවලත් වැඩ ඉන්නවා. නමුත් මගේ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. ජීවිත කාලයේම ගස් මුල්වල ඒ වගේම ගුහාවල වාසය කරන මගේ ශ්‍රාවකයෝ සිටිනවා දුර බැහැරට ගමන් කරලා. මහා කටුපඳුරු වලින් ගැවසී ගත්ත වනාන්තරවල වාසය කරනවා. විවේකයේ පිළිබඳ බැලුවත් එහෙමයි. මට විවේකයේ බොහොම අඩුයි. මධ්‍යම රාත්‍රී දිවිව විල්ල මට විවිධ ප්‍රශ්න අරගෙන එනවා. මට විවේකයක් ඇත්තේ නමුත් මගේ ශ්‍රාවකයෝ දුර බැහැර දුෂ්කර ප්‍රදේශවලට ගමන් කරලා මනුෂ්‍ය වාසයෙන් තොරව හොඳ විවේකයෙන් වාසය කරනවා. පරිබ්‍රාජකයේ මෙවැනි කාරණාවන් නිසා නම් මා පිදුම් ලබන්න සත්කාර ලබන්න සුදුස්සෙක් නොවේ වෙනත් කාරණාවන් පහක් නිසා තමයි මේ දෙව් මිනිසුන් මට සත්කාර කරන්නේ පුදන්නේ කියලා සිහිපත් කළා. භාග්‍යතුන් වහන්ස මට වටිනා කාරණාවන් දේශනා කරන්න කියලා ඉල්ලා හිටියා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණය ඒ තථාගත බුදුරජාණන් වහන්සේට පුදන්න සත්කාර කරන්න ගරු කරන්න හේතු වන ප්‍රධාන පළවෙනි කාරණේ නම් කුමක්ද? උන්වහන්සේ උත්තම සීලස්කන්ධයෙන් යුක්ත වීම පසේ බුදුවරුන්ගේ රහතන් වහන්සේගේ සීලයට බුදුවරෙක්ගේ සීලය සම කරන්න පුළුවන් කමක් නැහැ. එතරම් අපරිමිත සීලයකින් බුදුරජාණන් වහන්සේ නමක් යුක්ත වෙනවා. උන්වහන්සේගේ සීලය මහා සීලස්කන්ධයක්. ප්‍රමාණ කරන්න ගණන් මිනුම් කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙක්ගේ සීලය කල්ප ගණන් වර්ණා කළත් කල්පය අවසන් වෙනවා විනා බුද්ධ සීලය අවසන් වෙන්නේ නැහැ. නම් මේ ලෝකේ පහළ වුණ උත්තරීතරම සිල්වතුන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට අපි පුදන්නේ සත්කාර කරන්නේ දෙවෙනි කාරණේ තමයි උස ਸਰවාත්තා ඥාණයෙන් යුක්ත වීම නිසා මේ ලෝකේ දතේතු සියල්ල ඇතමුලක්සේ දැනගත්තා. ආයේ කිසිම දෙයක් ඉතුරු නොකොට උන්වහන්සේ දැනගත්තා. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දහම් සම්පූර්ණ කරලා විවිධ ආත්මභාවයන්හි සැරිසරලා උන්වහන්සේ ਸਰවඥාඥාණයටපත් වුණා. මේ ලෝකේ දතේතු සියල්ල දැනගත්තා. ඒ නිසායි අපි උන්වහන්සේට පුදන්නේ සත්කාර කරන්නේ ගරු කරන්නේ. තුන්වෙනි වටිනා කාරණේ නම් බුදුරජාණන් වහන්සේ අධි ප්‍රඥාවෙන් යුක්ත වුණා. බුදු කෙනෙක්ගේ ප්‍රඥාව පසේ බුදුවරුන්ට රහතන් වහන්සේලාට සමකරන්ත බෑ. පරස්පරක් නොමෙති මහා සාගරේ හා සමාන මහා ප්‍රඥාවකින් බුදුරයන් වහන්සේ නමක් සමන්වාගතයි. ඒ මහා ප්‍රඥාවටයි අපි පුදන්නේ සත්කාර කරන්නේ ගරු කරන්නේ. දේව මිනිසුන් පිදුවේ සත්කාර කළේ ගරු කළේ මේ වටිනා ගුණාංග වලටයි. තුන්වෙනි කාරණය සිව්වෙනි කාරණය ඒ බුදුරජාණන් වහන්සේ තමන් ගාවට ආපු කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් තව කෙනෙක් ගාවට ගෙනියන්න ඉඩ තිබ්බේ නැහැ. ශ්‍රාවකයන්ගේ ගැටලු ප්‍රශ්න සියල්ල උන්වහන්සේ විසඳා දුන්නා. ආයි මේ ලෝකයේ කිසිම జగත කොට වෙනස් කරන්න බැරි විදිහට උන්වහන්සේ දේශනා කළා. තුන් කාලයටම පවතින විදිහට උන්වහන්සේ දේශනා කළා. ආයි කිසිදු ශ්‍රාවකයෙක් මෙතන මෙහෙම නෙවෙයි කියලා කවදාවත් සිහිපත් කළේ නැහැ. අදටත් කිසිම කෙනෙක්ට පුළුවන්කමක් ලැබිලා නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශාසනයේ නිබඳු අඩුව තියෙනවා කියලා කියන්න. මේ අකාලික ධර්මයක්. අකාලික ධර්මයක් ස්වාක්ඛාත ධර්මයක් ඒ තථාගත බුදුරජාණන් වහන්සේට දෙව් මිනිසුන් පුදන්නේ පිදුවේ මේ මහා ගුණය නිසායි. පස්වෙනි කාරණේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයාට වටිනා ප්‍රතිපත්තියක් වටිනා දහමක් දර්ශනයක් දේශනා කළ නිසායි කවුරුත් පිදුවේ සත්කාර කළේ. අදත් පුදන්නේ සත්කාර කරන්නේ. මේ තුන් ලෝකයාට ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදීම සඳහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය මේ වටිනා දහම් දේශනාවන් නිසා තමයි මේ වටිනා ධර්මයේ දර්ශනය නිසා තමයි දෙව් මිනිසුන් පිදුවේ සත්කාර කළේ පුදන්නේ සත්කාර කරන්නේ. පින්වතුනි අදට අදටත් අපි ඒ බුදුරජාණන් වහන්සේට පුදන්නේ සත්කාර කරන්නේ අල්පාහාරය නිසා නෙවෙයි. අඩුවෙන් සිවුරු පිරිකරගත්ත නිසා අඩුවෙන් පින්ඩපාතේ වළඳපු නිසා විවේකී විහිටපු නිසා නෙවෙයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා සීලස්කන්ධයට උන්වහන්සේ ਸਰවාත්තා ඥාණයෙන් යුක්ත වන නිසා උන්වහන්සේ තුල තිබුණ අදි ප්‍රඥාව නිසා උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ප්‍රශ්න ගැටළු මැනවින් විසඳා දීම නිසා උන්වහන්සේ මනා ප්‍රතිපදාවක් දේශනා කරපු නිසා පින්තුනි එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ අපි. එබඳු ශාස්ත්‍රුන් වහන්සේටයි අපි මේ පුදන්නේ සත්කාර කරන්නේ ගරු කරන්නේ. උදේ හවස බුද්ධ වන්දනාවන් සිද්ධ කරන්නේ. බුද්ධ පූජාවන් පවත්වන්නේ. පින්වතුනි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අරහන් ගුණයෙන් සමන්විතයි. මේ ලෝකේ දෙව් මිනිසුන්ගේ පූජා ලබන්න සුදුසුයි. උන්වහන්සේ සත්කාර ලබන්න සුදුසුයි. ඒ මහා අරහං ගුණේ යුක්ත වීම නිසා පින්තුණී මේ වටිනා ගුණාංග ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච තථාගත බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ සත්කාරයට පූජාවට ලක් වුණා. 2600 ගාණක් ගත වුණත් අදත් උන්වහන්සේට එකදු ස්වභාවයකින්වත් අඩුවක් නැතුව ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට සිද්ධ කරන ගරු කිරීම සත්කාරය මේ තුන් ලෝකේම සිද්ධ වෙනවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් චෛත්‍රාජානන් වහන්සේලාට පුදනවා. උන්වහන්සේගේ පහස ලැබූ ඒ උතුම් ජයශ්‍රීමා බෝසමිතුන් වහන්සේට පොදනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේට පොදනවා. අදත් මේ පූජාවන් සිද්ධ කරන්නේ මේ මහා ගුණයන් නිසායි. පින්තුනි සකලදායි පරිබ්‍රාජකයා මේ වටිනා කාරණාවන් ශ්‍රවණය කරලා බොහෝම ප්‍රසාදයටපත් වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කිරීමා වඩා ප්‍රසාදයටපත් වුණා. මා දැනගෙන හිටපු ගුණවලට වඩා මහා ගුණයන්කින් හිබි කෙනෙක් ඔබ වහන්සේ. දේව මිනිසුන් ඔබ වහන්සේට පුදන්නේ ඇයි කියන කාරණේ මා මනවින් දැනගත්තා. මා ප්‍රසාදයටපත් වුණා. මා වහන්සේ පිළිබඳ පැහැදුණා. ඔබ වහන්සේ පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වුණා. පින්තුනේ මෙසේ සිහිපත් කරන්න තේදුණා. තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ කවදාවත් නිම කරන්න පුළුවන් කමක් නැහැ. බුද්ධෝපි බුද්දස්ස බණීයවන්නං අප්පම් පිචේ අඤ්ඤ මහා සමානෝ කීත කප්පෝ චිරජීව මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස තවත් බුදුවරයන් වහන්සේ නමක් බුදුවරයෙක්ගේ ගුණ කල්පයක් පුරා වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව වර්ණනා කළත් කල්පේ අවසන් වෙනවා විනා බුදු ගුණ අවසන් නොවන බව මේ වටිනා ධාතාවෙන් සිහිපත් වෙනවා ඒ බඳු අප්‍රමාණ ගුණයන්ගෙන් සමන්වාගත අප ශාස්ත්‍රෝ තථාගත බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ දේශනාවගේ කෙලවර සකලදායි පරිබ්‍රාජකයත් ධර්ම ශ්‍රවණය කර බොහෝ පරිබ්‍රාජකවරු ප්‍රසාදයටපත් වෙලා ඒ හැම දිනා මේ වටිනා ධර්මයේ කරේ පැහැදීමටපත් වුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහා ප්‍රසාදයක් ඇති කරගත්තා. ඒ අය ධර්මයෙන් සැනසුණු පිරිසක් බවට පත් වුණා. අපි හැම දිනාටමත් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශාසනයේ හේතු වාසනා වීමෙන් නොබෝ කලකින්ම උන්වහන්සේලා සැනසුණ අමා මහ නිවනින් සැනසීමම වේවායි සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තෝ ත්වං සදා සාදු සාදු සාදු සදේවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පිළියන්දල වැවැල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහා පිරිවෙනේ වැඩපළන